ඉතින් ඒ අනුව මේ විපල්ලාස සූත්‍රයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ පිළිබඳව මේ காரணා හතර පිළිබඳව නිවැරදි දැක්ම, වැරදි දැක්ම ඇති වෙන්නේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ඒ වැරදි දැක්ම නිසා සිද්ධ වෙන හානිය නිවැරදි දැක්ම නිසා සත්වයා දුකින් මිදෙන ආකාරය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ හා සම්බන්ධ ගාථා ධර්මයක් අපි මාතෘකා කරන්න තියදුනේ. බුදුරජාණන් වහන්සේ මේ සංඥා විපල්ලාස එහෙම නැත්නම් මේ විපල්ලාස සූත්‍රයේදී විපල්ලාස සතරක් පිළිබඳව පැහැදිලි කරනවා. විපල්ලාස කියලා කියන්නේ විපරීත භාවයේ විකෘති ස්වභාවය කියන අර්ථයයි. භාග්‍යවතුන් වහන්සේ දක්වනවා පුද්ගලයාගේ සංඥාව විපරීත වෙන්නට පුළුවන්. පුද්ගලයාගේ චිත්තය විපරීත වෙන්නට පුළුවන්. පුද්ගලයාගේ දිට්ඨිය විපරීත වෙන්නට පුළුවන්. මේ කියන ආකාරයට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වශයෙන් පුද්ගලයා තුළ ඇතිවෙනා වූ මේ ස්වභාවයන් පුද්ගල సంతානය තුළ විවිධ විපරීත මනෝභාවයන් ඇති කරමින් පුද්ගල సంతානය විකෘති කරන්නට හේතු වෙනවා යම් කිසි කෙනෙකුට අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නම් දුක දුක වශයෙන් දකින්නට පුළුවන් නම් අනාත්මය අනාත්මය වශයෙන් දකින්නට පුළුවන් නම් අසුභය අසුභය වශයෙන් දකින්නට පුළුවන් නම් ඒ නිවැරදි සංඥා නිසා නිවැරදි චිත්තය නිසා නිවැරදි දිට්ඨිය නිසා පුද්ගලයාට දුකෙන් මිදෙන මඟ විවෘත වෙනවයි කියන බව. එතකොට සංඥා විපල්ලාසය කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒ හඳුනා ගන්නා ස්වභාවය විකෘති වෙනවා. අනිත්‍ය, නිට්ටය වශයෙන් වරදවල හඳුනා ගන්නවා. දුක, සුඛය වශයෙන් හඳුනා ගන්නවා වැරදි විදිහට. අනාත්මය ආත්ම වශයෙන් හඳුනා ගන්නවා අසුභය සුභ වශයෙන් හඳුනා ගන්නවා මේක තමයි විපල්ලාස හතරයි කියලා කිව්වේ විපරීත දෘෂ්ටි හතර එතකොට අනිත්‍ය නිට්ටය වශයෙන් දුක සුඛ වශයෙන් අනාත්මය ආත්ම වශයෙන් අසුභය සුභ වශයෙන් කියන මේ காரணා හතර වැරදි විදිහෙන් වටහා ගැනීම විපල්ලාස සතරයි. එතකොට මේ විපල්ලාස සතර සංඥා විපල්ලාස වශයෙන් ඇති වෙන්නටත් පුළුවන්, චිත්ත විපල්ලාස වශයෙන් ඇති වෙන්නටත් පුළුවන්, දික්ඛි විපල්ලාස වශයෙන් ඇති වෙන්නටත් පුළුවන්. සංඥා විපල්ලාසයයි කියලා කියන්නේ ඒ පිළිබඳව මූලික හැඳිනීමම විකෘති විදිහෙන් තමයි හඳුනාගන්නේ. චිත්ත විපල්ලාසයයි කියලා කියන්නේ ඒ පිළිබඳව සිතන්නේ වැරදි විදිහට. දික්ඛි විපල්ලාසයයි කියලා කියන්නේ ඒ පිළිබඳව දකින්නේ වැරදි විදිහට. සංඥාව වෙනස් වෙනකොට චින්තනය වෙනස් වෙනවා. චින්තනය වෙනස් වෙනකොට දැක්ම වෙනස් වෙනවා. ඒ දැක්ම වෙනස් වෙනකොට වැරදි දැක්ම නිසා පුද්ගල సంతානෙහි මිත්‍යා දෘෂ්ටිය ඇති වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා සත්‍යය නැවත නැවතත් දුක ඇති කරන මගට අවතීර්ණ වෙනවා. යම් කිසි කෙනෙකුට નિවරදිව හඳුනා ගන්නට පුළුවන් නම් සංඥා විපල්ලාසයෙන් ඒ තැනත්තාට නැගී සිටින්නට පුළුවන්. ඒ නිවැරදිව දේවල් හඳුනා ගන්නකොට ඒ පිළිබඳව නිවැරදි කල්පනාවන් නිවැරදි මනෝභාවයන් ඇති කරගන්නට පුළුවන්. ඒ බඳු නිවැරදි චින්තනයක් ඇති වෙනකොට පුද්ගලයාගේ දැක්ම निराවුල් වෙලා ලෝකය ලෝකයේ හැටියට සංස්කාර ධර්ම සංස්කාර ධර්මයේ හැටියට අනිත්‍ය අනිත්‍ය හැටියට දුක දුක හැටියට අනාත්මය අනාත්මය හැටියට අසුභය අසුභය හැටියට નિවරදිව දකිනවා අන්නේ විදිහට નિවරදිව දැක්මක් යම් කෙනෙකුට තියෙනවා නම් සම්මා දිට්ඨි සමාදාන සබ්බං දුක්ඛං උපච්චගෝ. ඒ සම්මා දිට්ඨිය සමාදන් වීම නිසා ඒ සම්මා දිට්ඨියට අවතීර්ණ වීම නිසා සත්‍යය සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යම්කිසි පුද්ගලයෙකුට මේ කියන ලද අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කාරණා හතර සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස කියන තුන් ආකාරයකින් දොළොස් ආකාරයකින් මේ වැරදි දැකීම වැරදි සංකල්පනා ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව තමයි සතහගතයන් වහන්සේ මේ විපල්ලාස සූත්‍රයේදී පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දකිනවා නම් ඒක සංඥා විපල්ලාසයක්. ඒක චිත්ත විපල්ලාසයක්. ඒක දිට්ඨි විපල්ලාසයක්. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාසයෙන් නිසා ඒතනත්තාට මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය નિරවුල්ව හඳුනාගත නොහැකිව ඒක නිත්‍ය ස්වરૂපයෙන් ගන්නවා. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් නෑ අපි නම් අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දකිනවා. අපි ඕනෑ තරම් දහම් අහලා ධර්මයේ ගැන දන්න නිසා අපිට මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන බව වැටහෙනවා. දැන් සමහර වෙලාවට ඇතම් භාවනා කරන්නට යොමු වෙන උපාසක උපාසිකාවන් සිහිපත් කරන්නේ හාමුදුරනේ දැන් නම් මම හොඳටම මේ අනිත්‍ය බලනවා. දැන් අනිත්‍ය හොඳට මට පේනවා. දැන් මට දුක හොඳට වැටහෙනවා. දැන් අනාත්මය හොඳට වැටහෙනවා. මම නිතරම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. මේ විදිහට ඇතැම් අය ප්‍රකාශ කරනවා. එහෙම උත්සාහ කරන එක හොඳයි. නමුත් ඒ උත්සාහ කළ පමණින්ම අපට ඒවා નિවරදිව පෙනෙනවද નિවරදිව දැනෙනවද කියන එක අපි නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. හුඟක් දෙනෙක් ඒ අනිත්‍ය දකිනවා දුක දකිනවා අනාත්මය දකිනවා මට දැන් ඒවා වැටහෙනවා කියලා කිව්වට ඒ වැටහීම දැකීම වෙනුවට හුඟක් දෙනා ඒ සංකල්පය නැවත නැවත යම් අරමුණක් මතට ආරූඪ කරලා කල්පනා කිරීම තමයි හුඟක් වෙලාවට කරන්නේ. අපි හිතමු මේ කය අනිත්‍යයි කියලා හිතනකොට ඒ අනිත්‍ය කියන සංකල්පය මේ කයට ආරූඪ කරලා මේ කය අනිත්‍යයි නේද කියලා තමන් දන්නා දහම් කරුණු ටිකක් ඇසූ දහම් කරුණු ටිකක් එහෙම නැත්නම් යම්කිසි භාවනාවක් සඳහා පොතක දක්වලා තියෙන වාක්‍යයක් නැවත නැවත සිහි කරමින් අර ස්වභාවික අරමුණ මතට අර තමන්ට අවශ්‍ය විදිහට අනිත්‍ය සංකල්පය ආරෝපණය කරලා සිතන්නට උත්සාහ කරනවා මුලදි මුලදි එහෙම කරන්නට උත්සාහ කළාට වරදක් නැහැ. මොකද භාවනාවට අවතීර්ණ වෙන පුද්ගලයෙකුට සියල්ල සර්ව සම්පූර්ණ කරගෙන නිවැරදි දැක්මකට එකපාරට එන්නට බැරි නිසා. නමුත් අපි හැමදාම එහෙම ආරෝඪ කරමින් දකින්නට නම් උත්සාහ කරන්නේ ඒක නිවැරදි දැක්මක් වෙන්නේ නැහැ. එතෙන්දී තමන් ඇසු දහම් කරුණු නැවත නැවත සිහි කරමින් චින්තාමය ඥානයක් ගොඩනගන්නට නම් පුළුවන්. හැබැයි චින්තාමය ඥානය කියලා කියන්නේ භාවනාමය ඥානය නොවේ ඉන් මෙපිට තියෙන දෙවෙනි අවස්ථාව. අපේ ඥානය සම්පූර්ණ වෙන්නට ශ්‍රුතියෙන් අපි අහලා කියවලා දැනගන්නට ඕන ඒක හඳුන්වනවා සුතමේ ඥානයයි කියන. ඒ අසු කියවූ දේවල් අපි නැවත නැවත හේතු ප්‍රත්‍ය වශයෙන් විමස විමසා සිතා බලන්නට ඕන ඒක හඳුන්වනවා චින්තාමය ඥානයයි කියලා හැබැයි ඔය දෙකෙන් අපට බොහෝ දේවල් ප්‍රකට වෙන්නට පුළුවන්, වැටහෙන්නට පුළුවන්. නමුත් ඒ වැටහීම දුකින් නිදහස් වෙන්නට තරම් කෙලස් නොසන්නට තරම් ගැඹුරු සම්මා දිට්ඨියක් වෙන්නේ නැහැ. නිවැරදිම දැක්මක් වෙන්නේ නැහැ. ඒ නිවැරදිම දැක්මක් වෙන තැනට එන්නට අපි තවත් පියවරක් ඉදිරියට යන්න ඕනේ. ඒ කුමක්ද? සුතමය වශයෙන් අපි ඇසූ දේ, චින්තාමය වශයෙන් සිතූ දේ, භාවනාමය වශයෙන් ප්‍රගුණ කරලා සිහිනුවණින් දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. සිහිය සහ ප්‍රඥාව අවදි කරගෙන මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය භාවයට පත් වෙන ආකාරය විදි විදි යන හැටි කැඩි කැඩි යන හැටි දකින්නටයි අපි උත්සාහ කළ යුත්තේ. ඉතින් මේකේ තරම් පහසු කාර්යයක් නෙමෙයි. හැබැයි උත්සාහ කළොත් බැරි දෙයක්ුත් නෙමෙයි. අපිට ඒක කළ හැකි. නමුත් අපි හිතන තරම් පහසු විදිහට ආරූඪ කරගෙන ඒක කරන්නට පුළුවන් කමක් නැහැ. ඊටාම හොඳ සිහි කල්පනාවෙන් ඊටාම හොඳ සිහි කල්පනාවෙන් මේ සංස්කාර ධර්ම දිහා බලන්නට පුළුවන් නම් අපට කලෙකදී ටිකෙන් ටික ඒ දැක්ම දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට අපි ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරනවා නම් මේ ආස්වාස ප්‍රස්වාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නැවත නැවත හිතන එක උපකල්පනය කරන එක නෙවෙයි. ඒක චින්තාමය ඥානයක්. එතකොට භාවනාමය ඥානය කියලා කියන්නේ ඒ ආස්වාස ප්‍රස්වාසය ඇති වෙන නැති වෙන ස්වභාවය සිහියෙන් නුවණින් හරියටම මේ දැසින් යමක් බලා ඉන්නාසේ මනසට පෙනෙන දැනෙන තත්වයට අපේ සිහිය ප්‍රඥාව අවදි කරගන්නට ඕන තියුණු කරන්නට ඕන. ඒ මට්ටමට එනකොට අපිට දැනෙන්නට ගන්නවා ඒ ආස්වාස වායුව හට ගන්නවා ඊට පස්සේ ඒක අහෝසි වෙනවා ඒ වගේම ප්‍රස්වාසය හැටියට ඒක බැහැර වෙනවා මේ විදිහට අපිට දැනෙන්නට දැනෙන්නට ගන්නවා අන්න ඒ විදිහට ඒ වායේ මුල මැද අග අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ අපේ මනසට ප්‍රකට වෙනකොට ඒ තනත්තා ටිකෙන් ටික ඒ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වශයෙන් ඇතිවෙන ඒ විපරීත හැඟීම් ටිකෙන් ටික අවම කරගෙන නිවැරදි දැක්මකට එන්න පුළුවන්කම තියෙනවා. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ පිළිබඳව තියෙන දැනුම එහාට මෙහාට පෙරලා පෙරලා බලන එකයි. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු වෛද්‍යවරයෙකුට අපේ උපදෙස් දෙනවා ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාගෙන භාවනා කරන්න පටන් ගන්න කියලා. එතකොට කලක් ප්‍රගුණ කළ වෛද්‍යවරයෙකුට ඒක කරන්නට පුළුවන්. හැබැයි මූලික වශයෙන් ඒ සඳහා යොමු වෙන වෛද්‍යවරයෙකුට අර භාවනාවේ ඥානය වෙනුවට ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරපු ගමන්ම එතනින් එහාට අර තමන් දැන ඉගෙනගත්තු දේවල් තමයි මනසට ගලාගෙන එන්නේ. ඊට පස්සේ දැන් මේ නාසයෙන් ඔක්සිජන් වායුව ඇතුළට යනවා. ඊට පස්සේ පෙනහළු වලට යනවා. ඒ ගර්ත වලට එකතු වෙනවා. ඒවැය තියෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් මේවා මාරු වෙලා කාබන් ඩයොක්සයිඩ් ආපහු ප්‍රස්වාස වායුවත් එක්කලා පිට වෙනවා අර ඔක්සිජන් වායුව ලේවලට එකතු වෙලා කය පුරාම ක්‍රියාත්මක වෙනවා දැන් මේ අර විශ්වවිද්‍යාල තමන් ඉගෙනගත්තු පාඩම් හරහා තමන්ගේ මනස ගැඹුරට යන්න පුළුවන්. එතකොට එහෙම බලනකොට තමන්ට හිතෙනවා අනිත් අයට වඩා ඉතාම හොඳට තමන් මේ ආනාපාන සති භාවනාව කළා නේද වගේ හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. යම් කිසි දැනුමක් අන් අයට වඩා ඇති වෙන්න පුළුවන්. හැබැයි භාවනාව කියන තැනින් අපි අදහස් කරන්නේ ඊට වඩා ඔබට ගිය දැක්මක්. ඒ දැක් නැති කරගන්නට විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු දේ මෙනෙහි කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ Tamanගේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ මොහොතේ එහි ඇතිවෙන ස්වභාවය මොකද්ද? අන්න ඒක දැක ගන්නට පුළුවන් මට්ටමට අපේ සිහි කල්පනාව අවදි කරන්නට ඕන. එතකොට තමයි අපට එහි පවතින ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට තවත් වරදක් සමහර විට අපි අතින් සිද්ධ වෙනවා. ඒ තමයි ඔය විදිහෙන් භාවනා කරනකොට සමහර දේවල් අර විදිහට දැන ඉගෙනගත්තු දේවල් ආවර්ජනා කරනවා චින්තාමය ඥානයේ වශයෙන් එහෙම නැත්නම් අපි උපකල්පනය කර කර සිතින් චිත්ත රූප මවමව අපි දකින්නට උත්සාහ කරනවා යම් යම් කරුණවලදී යම් යම් අවස්ථාවලදී ඒක ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් හැබැයි මේ අනිත්‍ය දකිනවා දුක දකිනවා අනාත්මය දකිනවා කියන තැන්වලදී ඒ උපකල්පනය කරලා යමක් සිහිපත් කිරීම කියන තැන විතරක් අපි රැඳෙනවා නම් ඒ තැනත්තාට නිවැරදි දැක්මක් ඇති කරගන්න දුෂ්කරයි. නිවැරදි දැක්මක් ඇති නොවෙනවා පමණක් නෙමේ සමහර විට ඒ තැනත්තාගේ චින්තනය තුළ යම් යම් ගැටලු ඇති වෙන්නට පවා පුළුවන්. උදාහරණයක් හැටියට එක අම්මා කෙනෙක් කියනවා "හාමුදුරනේ දැන් මම අනිත්‍ය බලනවා." පස්සේ මං ඇහුවා "කොහොමද අනිත්‍ය බලන්නේ?" හාමුදුරනේ මම මගේ කය දිහා මම සිහියෙන් බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නකොට දැන් මට පෙනෙනවා මේ කයේ මස් පිටු ඔක්කොම ගැලවි ගැලවි හැලෙනවා. ඉතින් මේවා අනිත්‍ය වෙන හැටි මට පේනවා. ඊට පස්සේ ඇට සැකිල්ල විතරයි. ඊට පස්සේ ඇට සැකිල්ලත් කැඩිලා බිඳිලා ඔක්කොම ඇදගෙන වැටෙනවා. පස්සේ අර ඇට කටු අර මස් ඔක්කොම පොළවට පස් වෙලා ඔක්කොම පොළවට පස් වෙලා පස් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මට පේනවා. පස්සේ මම ඇහුවා දැන් එහෙම දැකලා අම්මා නැගිට්ටාම ඒ දැස් ඇරියාම එතකොට කය මස් ගැලවිලා ඇට සැකිලි බවට පත් වෙලා පොළොවට පස් වෙලා තියෙනවා දැත්තට නෑ එහෙම එකක් නෑ ඉතින් නැගිටලා බලනකොට එහෙම එකක් නෑ තිබුණා වගේම කය තියෙනවා හැබැයි භාවනාවේදී මම ඔහොම දකිනවා ඉතින් මම ඊට පස්සේ අහුවා. එතකොට එහෙනම් මේ භාවනාවේදී දැකලා තියෙන දේ ඇත්තක්ද බොරුවක්ද? එතකොට දැන් අපි හිතමු යම්කිසි මල කඳක් තමන් සොහොන් පිටියක තියනවා දැක්කනම් ඒ සොහොන් පිටියේදී දැක්ක මලකඳෙහි ඒ රූප ස්වභාවය විකෘති වෙන ආකාරය තමන් දැකපු විදිහ සිහි කිරීම වරදක් නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒක අසුභානුස්සතිය මරණානුස්සතිය සිහි කරන්නට යම්කිසි සංඥාවක් අරගෙන ඒ සංඥාව නැවත නැවත සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි මෙතන කරලා තියෙන්නේ මොකද්ද? ඒ මලකඳක සංඥාව සිහි කිරීම නෙමේ තමන්ගේ කය දිහා බලාගෙන උපකල්පනය කිරීම. එතකොට දැන් බලා ඉන්නේ තමන්ගේ කය දිහායි. එතකොට තමන්ගේ කය මේ වෙනකොට මස් ගැලවිලා ඇට තැකිලි බවට පස් වෙලා පොළොවට පස් වෙලා නැහැ. එහෙමනම් දැන් මොකද්ද මේ හිතන්නේ? තමන් උපකල්පනය කරන තමන් හිතන යම්කිසි චිත්ත රූප ටිකක් මව මව ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ தත්ත්වයට මනස දීර්ඝ කාලයක් පුහුණු කරලා පියවිතක්කට ගන්නට බැරි වුණොත් එහෙම ඊට පස්සේ නවතින්න උම්මත්තක කියන ස්වභාවය මත. ඒ නිසා ඒ බඳු තැනකට යාම නෙමෙයි භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ. මෙහෙම කියන්නේ බියපත් වෙන්නට නෙමෙයි මේ වැරදි ක්‍රමයන්ගෙන් අපේ මනස නිදහස් කරගන්න. හැබැයි ඒකෙන් අපි අදහස් කරන්නේ උපකල්පනය කියන එක ඒ විදිහේ සංඥා ඇති කර ගැනීම 100% වැරදි කියන එක නෙමෙයි. අර විදිහට Taman දැකපු මල කඳක් පිළිබඳව සිහි කරනවා නම් ඒකේ ස්වභාවය සිහි කරනවා නම් එතන ගැටලුවක් නැහැ. දැකපු සංඥාවයි තමයි මතු කරගන්නේ. ඒ වැට සැකිලි වෙලා තියෙන හැටි දැක්කම එහෙම නැත්නම් ඇසුවනම් ඒ පිළිබඳව Tamanට සිහි කර කර බලන්න පුළුවන්. එතකොට ඒකත් එක්කලා Tamanගේ කයත් සංසන්දනය කරලා බලන්නත් පුළුවන්. හැබැයි මේ පවතින කය ඒ පැත්තටපත් වෙනවයි කියලා තමන් මනසෙන් චිත්ත රූප මවන්නට ගියොත් එතන තියෙන්නේ හැබෑ ස්වභාවයක් නෙමේ යම්කිසි පටලැවිල්ල. ඒ නිසා මේවා ඉතා පරිස්සමෙන් වෙන් කරගෙන ඕන අපි දකින්නට එහෙම බැරි වුණොත් අපි අනිත්‍ය දකිනවා අපි දුක දකිනවා අනාත්මය දකිනවා කියලා වචන වශයෙන් කිව්වට සමහර වෙලාවට භාවනාව කියලා ප්‍රගුණ කරගෙන ගියාට අපි අපේම චින්තන වශයෙන් ගොඩනගාගත්තු මේ සංඥා වශයෙන් ඇති කරගත්තු විපරීත සංඥා චිත්ත වශයෙන් ඇති කරගත් විපරීත චිත්ත සංකල්පන ඊළඟට දික්ති වශයෙන් ඇති කරගත්තු තමන්ගේම තමන් විසින් මවාගත්තු විවිධාකාර දෘෂ්ටීන් තුළ තමන්ගේ මනස හිර වෙන්නට පුළුවන්. එහෙම වුණොත් ඒක යථා භූත ඥාන දර්ශනයක් නෙමෙයි. අපි තේරුම් ගන්නට ඕනේ අපි මේ විදර්ශනා භාවනාව තුළින් උත්සාහ කරන්නේ කුමක් සඳහාද? යථා භූත ඥාන දර්ශනයක් ඇති කරන්න. ඒ කියන්නේ පවතින ස්වභාවය පවතින ආකාරයෙන් තේරුම් ගන්නට. ඉතින් එහෙමනම් කය තවම පස් වෙලා නැතිනම් මේ කය පස් වෙලා තියෙන හැටි තමන් උපකල්පනය කරලා දකිනවා කියන එක යථාභූත ඥාන දර්ශනය නෙමෙයි. එහෙම පස් වෙනවා දැකපු තනක් සිහි කරන්න පුළුවන් නම් ඒක වරදක් නෑ. ඒකත් එක්කලා මේකයි සසඳා බලන්නට පුළුවන් නම් ඒකත් වරදක් නෑ. හැබැයි මේ හොඳට ශක්ති සම්පන්නව තියෙන කය දැන් ඔන්න මස් ගැල වුණා, දැන් ඇට සැකිල්ලක් වුණා, දැන් පස් වුණා කිය කියා උපකල්පනය කිරීම නිවැරදි දැක්මක් යථාභූත ඥාන දර්ශනයක් නෙවෙයි. එහෙමනම් අපි එතෙන්දී උත්සාහ කරන්න ඕන කරන්නේ අපේ කයේ ඒ අවස්ථාවේ ඇතිවෙන අනිත්‍ය ස්වභාවය දකින්න. රූප කලාප බිඳි බිඳි යන හැටි, ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ බිඳි බිඳි යන හැටි, වේදනාවන් ඇති වෙලා නැති වෙමින් බිඳි බිඳි යන හැටි, Tamange සිතුවිලි ඇතිවෙවි බිඳි බිඳි යන හැටි, අන්න ඒවා අපට ඒ මොහොතේ දකින්නට පුළුවන් දේවල්. ඒ ටික දකින්නට තරම් අපට සිහි කල්පනා ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් ඒත නැත්තා එහිදී සිද්ධ වෙන්නා වූ හැබෑවට පවතිනා වූ අනිත්‍ය දැකගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මේවා බොහොම පරිස්සමින් තේරුම් අරගෙන පුහුණු කරන්නට ඕන එක වගේ දේවල් අපේ පටලවාගෙන වරදවාගෙන සමහරට කාලාන්තරයක් පුහුණු කරන්නට පුළුවන් මම හරියට මේ භාවනාව කළා දැන් මට ඔක්කොම පේනවා දැන් මට ඔක්කොම දැනෙනවා කියලා කිව්වට අන්තිමට තමන් විසින් මවාගත්තු චිත්ත රූප ටිකක් නම් දැකලා තියෙන්නේ ඒක තවත් එක සංඥා විපල්ලාසයක් චිත්ත විපල්ලාසයක් දිට්ඨි විපල්ලාසයක් වෙනවා මිසක් ඒ පුද්ගලයා යථාර්ථයේ දකින්න තැනට එන්නට එයම බාධකයක් වෙන්නට පුළුවන්. ඒ නිසා අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්නට ඒක බිඳෙන ආකාරය දකින්නට අපි උත්සාහ කරන්නට ඕන. එතකොට යම් කිසි ප්‍රකෘතිමත්ව තියෙන භාජනයක් දිහා එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් දිහා එහෙම නැත්නම් පුද්ගලයෙක් දිහා බලලවරලා අපට මේ පුද්ගලයාත් මේ භාජනයක් මේ ද්‍රව්‍යයක් මේ මේ ආකාරයෙන් අනිත්‍ය වෙනව නේද කියලා කල්පනා කිරීම සිටීම වරදක් නෙමෙයි. හැබැයි එහි සිද්ධ වෙන අනිත්‍ය දකින්නට නම් ඒ බිඳෙන ආකාරය දකින්නට තරම් සිහිය සියුම් කරගන්නට ඕනේ. එහෙම නැත්නම් භාජනයක් වැටිලා හරි තැලිලා හරි පොඩි වෙලා යනකොට අපට පොඩි වෙන ස්වභාවයේ පවතින අනිත්‍ය බව හරියට මනසට හඳුනා ගන්නට පුළුවන් නම් ප්‍රකට කර ගන්න පුළුවන් නම් අන්න එතෙන්දී අපට අනිත්‍ය හරියට ප්‍රත්‍යක්ෂ කර ගන්නට දැක ගන්නට පුළුවන් වෙනවා. උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ බොහෝ භික්ෂුන් වහන්සේලා නිවන් අවබෝධ කරන්නට බොහොම සරල දේවල් අවකාශයේ හැටියට භාවිතා කරගෙන තියෙනවා අවස්ථාව හැටියට භාවිතා කරලා තියෙනවා. පටාචාරාව Tamange පාදෝවණය කරගන්නකොට ඒ ගලාගෙන ගිය වියපහර දිහා බලාගෙන ඉන්නකොට සිත ටිකක් එකඟ වුණා. ඒ නිසා දැන් ටිකක් භාවනා කළොත් හොඳයි කියලා Tamange කුටියට ගිහිල්ලා වාඩි වෙලා දැන් භාවනා කරන්න වාඩි වෙලා දැස පියාගත්තාම මේ පහන් ආලෝකය අවශ්‍ය නැහැනේ. ඒ නිසා පහනේ දැල්ල නිවන්නට tire ටිකක් පහළට ඇද්දා. ඒ අදිනකොටම අර තෙල්වල ගිලෙනකොටම පහන් දැල්ලා හොසි වුණා. මේක දකිනකොටම හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දේ ඒ හේතු ප්‍රත්‍ය අහෝසි වුණාම නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය හරයටම මනසට ප්‍රකට වුණා. එතකොට දැන් පහන් දැල්ල නිවුණු එකයි සිද්ධ වුනේ. ඒ පහන් දැල්ල නිවෙනවා හරියට සිහි කල්පනාවෙන් දකිනකොට මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය කියන බව හරියටම තමන් ප්‍රකට කරගන්න. එවනම් ඒ බඳු අවස්ථා අපට සිහි කල්පනාවෙන් පරිහරණය කරන්න පුළුවන් නම් අපට එයම අනිත්‍ය දකින්නට අවකාශයක් කරගන්න පුළුවන් ශන සම්පත්තියක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ පහන මේ විදිහට නිවෙනවා නේද? දැන් ඔන්න නිවුණා, දැන් ඔන්න ආපහු දැල්ලුණා. මේ විදිහට උපකල්පනය කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ පහන මේ මේ හේතු නිසා නිවෙන්නට පුළුවන් කියලා සිතා බලන එක වරදක් නෙමෙයි. එහෙම තේරුම් ගන්නට උත්සාහ කරන එක වරදක් නෙමෙයි. හැබැයි ඒක නිවන ආකාරයෙන් මනසින් මවමවා හිතන්නට ගියාට එතන අපි යථාභූත ඥාන දර්ශනය කියන තැනට එන්නේ නැහැ. ඊළඟට තව උදාහරණයක් අපි අරගෙන බැලුවොත් තවත් අවස්ථාවක් අපි හිතමු මැටි භාජනයක්. මැටි භාජනයක් අපට අනිත්‍යයි කියන බව වඩා පැහැදිලිව ප්‍රකටව දැනෙනවා. ඒ කුමක් නිසාද? මැටි බඳුන ඉක්මනින් ගෙවෙනවා, වැටුනොත් බිඳෙනවා, ඉරිතලනවා ඉතා පහසුවෙන් ඒකේ බිඳීම භේදනය අනිත්‍ය කියන එක අපට ප්‍රකට වෙනවා හැබැයි යකඩයක සතරන් වල රිදී වල තම පිත්තල වල මේ වගේ ටිකක් දීර්ඝ කාලයක් එක දිගට Tamanගේ પરම්පරාව පවත්වන්නට ශක්තිමත් වූ ලෝහ වර්ගවල අපිට එකපාරටේ අනිත්‍ය බිඳීම පේන්නේ නැති වෙනවා. එතකොට මැටිවලඳක් ගත්තන් පස්සේ මේක අනිත්‍යයි කියන එක අපිට ප්‍රකට වෙනවා. සම් බඳුනක් ගත්තන් පස්සේ ඒක අනිත්‍යයි කියන තැනට අපේ මනස පිළිගැනෙන්නේ නැහැ එච්චර පහසුවෙන්. කුමක් නිසාද? ඒකේ પરම්පරාව දිගු කලක් පවතින නිසා ඒක චිරස්ථායී දෙයක් හැටියට තමයි අපේ මනසට දැනෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අර එහි අගය වටිනාකම සහ දීර්ඝ කාලයක් එහි પરම්පරාව පවතින නිසා ඒබඳු සම්මුතියක් අපේ මනසට ඇති වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට සමහර දේවල් වල අනිත්‍ය දකින්නට පහසුයි සමහර දේවල් වල අනිත්‍ය දකින්නට පහසු නැහැ. ඇයි එහි පවතින අනිත්‍ය ස්වභාවයම වෙනස් වෙනස් ක්‍රමවලට තමයි අපට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ. උදාහරණයක් හැටියට කල්පනා කළොත් අපි හිතමු යම්කිසි මිනිසෙක් තරුණ වයසටපත් වෙලා මැදිවියටපත් වෙලා වෘද්ධ භාවයටපත් වෙනකොට මැදිවියෙන් ඔබට ඒ පුද්ගලයාගේ කයේ අනිත්‍යතාවයන් අපට ටිකෙන් ටික ප්‍රකට වෙන්නට ගන්නවා. දත් හැලෙනවා, කෙස් පැහෙනවා, ඒ වගේම සමහරට කෙසුත් හැලෙනවා, හම රැලි වැටෙනවා, කොන්ද කුදු ගැහෙනවා, ඇස් පෙනීම අඩු වෙනවා, කන් ඇහිීම අඩු වෙනවා. ආ මේ සිද්ධ වෙන්නේ අනිත්‍යයි නේද කියන එක යම් තරමකට ප්‍රකට වෙනවා. හැබැයි පොඩි දරුවෙක් උපදුනාට පස්සේ ඒ දරුවා ලොකු මහත් වෙනවා තරුණ වයසටපත් වෙනවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? ඒත් අනිත්‍යම තමයි. අර මුල් මුල් රූප කලාප බිඳි බිඳි ගිහිල්ලා නැවුම් නැවුම් රූප කලාප හට ගන්නවා. ඒ හට ගැනීම නිසා තමයි ඒ දරුවා ලොකු මහත් වෙන්නේ. මුලින් තිබිච්ච රූප කලාප බිඳුනේ නැත්නම් මේ අලුත් රූප කලාප හටගත්තේ නැත්නම් දරුවෙක් ලොකු වෙන්න විදිහක් නැහැ. තොර දරුවා ලොකු මහත් වෙනවා කියන එකේ තේරුම මුල් මුල් රූප කලාප බිඳි බිඳි ගිහින් නැවුම් නැවුම් රූප කලාප හටගත්තා කියන එකයි. නමුත් මෙතන සිද්ධ වෙන්නේ අනිත්‍ය නේද කියන එක අපට එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. අර වයස්ගත පුද්ගලයාගේ කන් ඇහෙන්නේ නැතු යන එක, ඇස් පේන්නේ නැතු යන එක, ඇඟ වැලි වැටෙන එක, දත් හැලෙන එක, කෙස් පැහෙන එක, ඒක නම් අනිත්‍යයි කියලා අපට දැනෙනවා. අපි අහලා තියෙනවා, හිතලා තියෙනවා, කතා කරලා තියෙනවා. අපිට වඩා ප්‍රකට වෙනවා. නමුත් පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ තරුණ වයසටපත් වෙනවා කියන්නේ මේ අනිත්‍යයි නේද කියන එක අපිට සමහරට එච්චරම ප්‍රකට වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපි යම් යම් දේවල් දිහා බලන්න පුරුදු වෙලා තියෙන රටාව. කුඩා දරුවෙක් ලොකු වෙනකොට අපි අනිත්‍ය සංඥාවෙන් නෙමෙයි දකින්නේ අසුභ සංඥාවෙන් නෙමෙයි දකින්නේ සුභ සංඥාවෙන්. නිත්‍ය සංඥාවෙන් දැන් මගේ දරුවා ලොකු මහත් වෙනවා වැඩෙනවා තව මෙච්චර කල් ජීවත් එහෙම තමයි අපි දකින්නේ. ඒ සංඥා විපල්ලාසය නිසා, ඒ චිත්ත විපල්ලාසය නිසා, ඒ දිට්ඨි විපල්ලාසය නිසා ඒ දරුවෙකුගේ කය තුල සිද්ධ වෙන්නා වූ අනිත්‍ය ස්වභාවය අපිට තේරුම් ගන්නට පහසු වෙන්නේ නැහැ. ඊළඟට ඒ දරුවා ලොකු මහත් වෙනකොට ඒ දරුවාගේ මනස වැඩෙනවා, බුද්ධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, ආකල්ප වැඩෙනවා. අපි ඒවා පිළිබඳව සතුට වෙනවා. හැබැයි යම් අවස්ථාවක වෙනස් සංකල්පයක් ඇති කරගෙන පොඩ්ඩක් මනස වෙනස් කරගත්තොත් අපි ඒකත් එක්ක ගැටෙනවා. ඔන්න වෙනස් වෙලා. ඔන්න සමාජයෙන් විනාශ වෙලා. එතකොට එතනදී අපි වෙනසක් සිද්ධ වුණා කියලා දකිනවා. හැබැයි අර පුංචි දරුවාගේ මනස මේ වෙනකන් මේ දැනුගත්කම් ඇති කරගත්තා කියන්නේ මොකක්ද? ඒත් වෙනස් වීමක් කියන එක අපිට සමහර විට එතනදි පෙනෙන්නේ නැතු යනවා. ඇයි ඒක දියුණුවක් අභිවෘද්ධියක් හැටියට අපි වරදවා තේරුම් ගන්නවා. ඒකත් අනිත්‍යයි කියන බව අපට පේන්නේ නැතු යනවා. ඊළඟට අපි හිතමු දැන් පරණ ගියක් කඩා දාන්න තෝරන වෙනකොට ඒක කඩනකොට බෙදිනකොට ගවා වැටෙනකොට අපිට මේක අනිත්‍යයි කියලා වැටහෙන්නට ගන්නවා. නමුත් අපේ පරණ එකක් හදලා පරණ එකක් කඩලා අලුත් එකක් නිර්මාණය කරනකොට අපිට අලුතෙන් නිර්මාණය කරන එකේ තියෙන අනිත්‍ය ස්වභාවය අපිට තරම් ප්‍රකට වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි ජීවිතයේ සමහර දේවල් අනිත්‍යයි කියලා සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මත කරගත්තු දේවල් වල අනිත්‍ය දකින්නට අපි උපකල්පනය කරන්න උත්සාහ කරනවා. හැබැයි සියලු සංස්කාරයන්හි පවතින අනිත්‍ය ස්වභාවය අපි එහෙම ප්‍රකට කරගන්නට උත්සාහ කරන්නේ මොකද ඒවා පිළිබඳව ඊට වඩා වෙනස් සංකල්පයක් අපේ මනස තුල තියෙන නිසා. ඒ විදිහට සමහර විට අපි කියනවා විචිත්‍රත්වයයි, ලස්සන. එතකොට සැපය, එහෙම නැත්නම් දියුණුව, අභිවෘද්ධිය මේ කියන ඔක්කොම නිර්මාණය වෙන්නේ මොනවා නිසාද? අනිත්‍ය නිසා. විචිත්‍රත්වයයි කියලා වෙනස් වෙනස් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් වෙන්නේ යමක් අනිත්‍ය වෙන නිසා. දියුණුවයි අභිවෘද්ධියයි වැඩිමයි කියලා යමක් සිද්ධ වෙන්නට පුළුවන් වෙන්නේ අනිත්‍ය නිසා. අනිත්‍ය නොවුනනම් පොඩි දරුවා උපන්න හැටියටම හැමදාම ඉන්නට ඕන. කවදාවත් ලොකු මහත් වෙන්නට විදිහක් නැහැ. ඇයි? ඒ ස්වභාවය නිත්‍ය නම්. ඒ රූප ඒ නාම රූප ධර්ම අනිත්‍ය නිසා ඒවා බිඳි බිඳි යනකොට තමයි ඒ දරුවා ලොකු මහත් වෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට කාපු ආහාර ටික අනිත්‍ය නිසා තමයි ආහාර දිරවන්නට පුළුවන් වෙන්නේ. ඒ ආහාරය මෙච්ච වුණා නම් කවදාවත් ආහාරය දිරවන්නේ නැහැ. දිරෙව්වේ නැත්නම් ඒ පුද්ගලයාට බඩේ අමාරු නොඑක් දේවල් හැදෙන්නට පුළුවන්. එතකොට එහෙම නොවි පුද්ගලයාට හොඳට සැපසේ ජීවත් වෙන්නට මේ ආහාර ටික දිරවන්නේ මොකක් නිසාද? අනිත්‍ය නිසා. එතකොට ඒ දිරවීම හරහා ඇතිවෙන සැපය අපි අනිත්‍යයි කියලා දකින්නේ අර මලමුත්‍ර ටික. ආ මේ අනිත්‍ය නිසා නේද මෙහෙම වුනේ? මේ විපරීත උනේ කියලා අපි ඒ පැත්ත දකිනවා. හැබැයි මේ තමන් සුවපත් වෙන්නේ තමන් වැඩෙන්නේ දේවල් මේ නාම රූප ධර්ම අනිත්‍ය වෙන නිසා නේද කියන එක අපි ගොඩක් වෙලාවට දකින්නේ නැහැ. ඊළඟට සමහර වෙලාවට අපි එකම කාරණේ එක පැත්තක් අපි අනිත්‍ය හැටියට පිළිගන්නවා අනිත් පැත්ත අපි අනිත්‍ය හැටියට පිළිගන්නේ නැහැ. මේ රේල්කාරී චන්දවල මහානායක හම්බුරේ එක් අවස්ථාවක උපමාවක් දක්වනවා මේකට. ආප්තයක් පිළියෙල කරන්නට පිටි ටිකක් දිය කරලා සකස් කරගන්න. සකස් කරගෙන සාක්ෂියක් ලිපේ තියලා යටින් ගින්දර දාලා උඩිනුත් ගිනි කබලක් තියලා මේ සාක්ෂියට අර දියාරු පිටි ටික දාලා ලිප උඩින් තියනවා. දැන් උඩින් යටින් ඇතිවෙන ගිනි රස්ණයෙන් තේජෝ ගුණයෙන් මේ අර දියාරු වෙච්ච පිටි ටික ටික ටික රත් වෙලා පිලිස්සලා හයි වෙනවා. එම හයි වෙනකොට අපි කියනවා දැන් හොඳයි. දැන් හොඳ ප්‍රියමනාප සුවඳ හමන පෝෂණ ගුණය තියෙන ආප්‍යයක් බවට පත් වෙනවා. දැන් මේ කුමකින්ද මේක සිද්ධ වුනේ? අර තේජෝ ශක්තියෙන් පැසවලා. ඊට පස්සේ අපි තව ටික වෙලාවක් ඒක තියලා තිබ්බොත් එතනින් එහාට මොකද වෙන්නේ? අර තේජෝ ශක්තිය විසින්ම අරක පුලුස්සලා අඟුරු කරලා අලු බවට පමුණවනවා. එතකොට අර අඟුරු වෙලා අලු බවට පත් වෙනකොට අපි දකිනවා අහෝසි වුණානේ විනාශ වුණානේ අනිත්‍ය වුණානේ කියලා අපි දකිනවා. හැබැයි අර දියාරු පිටි ටික ආර්ථයක් බවට පත් වෙනකොට මේකත් මේ අනිත්‍ය වුණානේ කියන එක අපට ප්‍රකට වෙන්නේ නැහැ. එයි ඒක අපි ප්‍රියමනාප ස්වභාවයක් නිසා. අපට ප්‍රයෝජනවත් නිසා. අපට කන්නට පුළුවන් නිසා. සුවඳ හමන නිසා. අපට ඉන්ද්‍රයන්ට ප්‍රසන්න නිසා එතනත් මේ අනිත්‍ය බවක් නේද සිද්ධ වුනේ කියන තැනට අපේ මනස අවදි වෙන්නේ. හැබැයි අපිට ප්‍රයෝජන ගන්නට බැරි වෙන මට්ටමට දේවල් කඩා බිඳ වැටෙනකොට ආ මේ අනිත්‍යයි නේද කියලා අපි හිතන්නට පුරුදු මෙන්න මෙහෙම අකමැති දේවල් පමණක් අනිත්‍යයි කැමති වෙන දේවල් අනිත්‍ය නෙමෙයි වගේ හිතන්න තමයි මිනිස්සුන්ගේ මනස ගොඩක් වෙලාට පුහුණු වෙලා ඒ මොකක් නිසාද සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය, දිට්ඨි විපල්ලාසය නිසා අර අසුබ දේ සුබ වශයෙන් ගන්නකොට එහි පවතින අනිත්‍යතාවය අපට ප්‍රකට නොවි යනවා. අපට වැහිලා යනවා. මිනිස්සුන්ට යම් කිසි දෙයක් අහිමි වෙනකොට යම් කිසි දෙයක් කඩාබිඳ වැටෙනකොට මරණයටපත් වෙනකොට අනේ අනිත්‍යයිනේ කියලා හිතෙනවා. හැබැයි ධනය සම්පාදනය කරනකොට එකතු කරනකොට ගොඩනගනකොට මේක අනිත්‍යයි නේද කියන එක මතක් වෙන්නේ නැහැ. මලගෙදරකට ගියන් පස්සේ අපි කවුරුත් මැරෙනවා නේද? අපටත් ওই ටික වෙනවා නේද? ඒ වෙලාවට මතක් වෙනවා. හැබැයි ආපහු ජීවත් වෙනකොට අපට අර කමතක වෙලා යනවා. එයි මෙහෙම වෙන්නේ අපි කැමති දේවල් අනිත්‍යයි කියලා සිතන්නට දකින්නට අපි තරම් අවධානය යොමු කරන්නේ නැහැ, මනස අවදි කරන්නේ අපි අකමැති දේවල් අපට ප්‍රසන්න නොවන දේවල්, කටුක දේවල් අපි ඒවා අනිත්‍යයි කියලා පිළිගන්නට සිතන්නට ගොඩක් වෙලාට උත්සාහ කරනවා ටිකක් හරි මනසට ඇති වෙන පීඩාව අසහනය දුරු කරගන්නට. එහෙම හරි ඒවා පිළිබඳව හිතන්නට පෙළඹෙන එක හොඳයි. නමුත් එහෙම දැක්කයි කියලා විතරක් සමස්ත ලෝකය අපට නිවැරදිව දකින්නට පුළුවන් වෙන්නේ නැහැ පිටුතුනේ. ඒ නිසා යම් කෙනෙකුට ඒ කැඩෙන බිඳෙන දේහි පවතින අනිත්‍ය ලක්ෂණය වගේම වැඩෙන ගොඩනැගෙන දියුණු වෙන දේ එහෙම වෙන්නේ මුල් මුල් දේවල් අභාවයට ගිය නිසායි මුල් මුල් දේවල් අනිත්‍ය වුණු නිසායි කියලා දකින්නට පුළුවන් නම් ඒ පුද්ගලයා සමස්ත සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්නට ප්‍රඥාව අවදි කරගන්නවා. ගයක් කඩලා අලුත් ගයක් හදන්නට පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මුලින් තිබිච්ච ගේ අනිත්‍ය නිසා. ඒක අනිත්‍ය නොවි නිට්ටය වුණා නම් එහෙම ඒකේ කොටසක් කඩලා අලුත් වැඩියා කරනවා කියන එක කවදාවත් කරන්න බෑ. ඇයි? නිට්ටය වූ දෙයක් කඩා බිඳින්නට බැරි නිසා. එහි පවතින රූප කලාප අනිත්‍ය නිසා තමයි අපිට කොටසක් කඩලා අපට ඕන හැටියට හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට එතනදී අපට ඕන හැටියට හදාගන්නට පුළුවන් වෙනකොට අපි ඒක අනිත්‍යයි කියලා දකින්නේ. හැබැයි විත්‍යක් ඉරිතලලා තිබුණොත්, ගාපහුණු ටිකක් ගැලවිලා තිබුණොත් එහෙම නැත්නම් එක තැනකින් උළු කැටයක් බිඳලා වැස්සට තෙමෙන්න ගත්තොත් ඒකත් එක්කලා අපි පැටලෙනවා බැඳෙනවා ආ මෙතන බිඳුණා නේද මෙතන කැඩුණා නේද එහෙම නොවි තියෙන්නට ඕනේ කියලා අපි කල්පනා කරනවා හැබැයි අපට ඕන වෙනකොට අර ප්‍රතිසංස්කරණය කරන්න ඕන වෙනකොට අපිම ගිහිල්ලා මිටියක් අරගෙන කඩන්නට උත්සාහ කරනවා එතකොට අපි අකමැති වෙලාවට නොකැඩී තියෙන්නට ඕනේ අපි කැමති වෙලාවට කැඩෙන්න ඕනේ එතන අපි ගිහින් මෙතියෙන් ගහනකොට මේක ප්‍රතිසංස්කරණය කරන්න අපට ඕන වෙනකොට පිටිය කඩන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට අනිත් වෙලාවට මේක නොකඩී තියෙන්නට ඕන. ඒ අනිත් වෙලාවට ඉරිතලලා කඩා වැටුනොත් ඒකට අපි කැමති නෑ. එතනදී අපි අනිත්‍යයි කියන බව අපට ඕන නෑ එතනදී. හැබැයි අපිට ගේ අලුත් වැඩියා කරගන්න තෝරන වෙනකොට මිටිය ගිහින් ගහනකොටම කැඩිලා වැටෙනවා නම් තමයි අපිට සතුටක් දැනෙන්නේ. එතකොට මේ හැමතැනකදීම සිද්ධ වෙන්නේ අනිත්‍ය වුණාට අපි අපේ රුචි අරුචිකම් මත බෙදාගෙන තියෙනවා සමහර දේ අනිත්‍ය හැටියට දකිනවා සමහර දේ අපි අනිත්‍ය හැටියට දකින්නට සූදානම් නැහැ මෙන්න මේ විදිහට පින්නතුනේ මේ අනිත්‍ය ධර්මතාවය කියන මේ එක කාරණේ ගත්තා වුණත් ලෝකයේ තුල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා මේ සංස්කාර ධර්මයන් තුල නමුත් අපේ රුචි අරුචිකම් වලට වහල් වෙන නිසා අපි විවිධ සංඥාවන්ගෙන් විවිධ සංකල්පනාවන්ගෙන් විවිධ දෘෂ්ටීන් තුල හිර වෙලා සංඥා විපල්ලාසෙන් චිත්ත විපල්ලාසෙන් දිට්ඨි විපල්ලාසෙන් අපි මේ දිහා දකින නිසා අපට අනිත්‍ය අනිත්‍ය හැටියට දැක ගන්නට හුඟක් වෙලාවට මනසේ ඉඩ කඩක් නැති වෙනවා. දුක දුක හැටියට පැහැදිලිව දකින්නට අපට මනසේ ඉඩ කඩක් නැති වෙනවා. අනාත්මය අනාත්මය හැටියට දකින්නට අසුභය අසුභය හැටියට දකින්නට බැරි වෙනවා. ඇයි? ඒ හැම තැනකදීම එක්ක සංඥාව විකෘති කර ගන්නවා. සංඥාව කියලා කියන්නේ පිළිබඳව ගන්න සටහන. එක්ක ඒ පිළිබඳව චිත්ත චිත්ත සංකල්පනාවන් එක්ක විපරීත කරගන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳව අපේ දෘෂ්ටිය, දැක්ම අපි විපරීත කරගන්නවා. මේ හැමකකින්ම පුද්ගලයා යථාභූත ඥාන දර්ශනයෙන් පිරිහිලා අගතිගාමීව අන්ධව දුක තුලම නිමග්න වෙනවා. යම් කෙනෙකුට මේ ස්වභාවයන්ගෙන් මනස ටික ටික නිදහස් කරමින් අනිත්‍ය බව මේ සියලු සංස්කාර ධර්මයන් තුළ ක්‍රියාත්මක වෙන ආකාරය ටික ටික හරි ප්‍රකට කරගන්නට පුළුවන් නම් අර සංඥා විපල්ලාසෙන් චිත්ත විපල්ලාසෙන් දිට්ඨි විපල්ලාසෙන් මිදිලා සම්මා දිට්ඨියට පැමිණිලා සියලු දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.